ටිකක් අඩුක්ෂාවක් තියෙනවා. ඒකට හේතුව මම විශ්වාස කරන්නේ මම අදහන විදිහට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ අහංස පූජාවකටම ප්‍රතිපත්ති පූජා වගේ කළ ප්‍රතිපත්ති පූජාව ප්‍රලයන්නා වූ ඒ අනුගමනය කරනවා පුද්ගලයෝ තමයි මගේ දරුවා හැටියට මගේ ගෝල බාලයා හැටියට මම සලකන්නේ කියලා. නමුත් උපසම්පදා කියන භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට ප්‍රධාන තරම් දෙන්න හේතුව මොකද කියන එක මට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ අදිශීල රකින්න නිසා අදිශීලයේ රකින්න මෙහෙම මොනසලා වගේම අපිත් ඒ සීලයේ රකින්න ඇයි එතන පරතරය වෙනසක් තියෙන කියන එක මට හරි ගැටලුවක් වුණා. ඇත්තට මේකට උත්තරයක් නෑ අපිට විග්‍රහ කරන්න පුළුවන්. සිල්මෑනියුරු මේනින්නාන්සලා සීකමාන ඔබ සම්බල හතර ගොල්ලක් ඉන්නවා. මේ භික්ෂුනාථලාගේ සාමණේර උපසම්පදා කියලා කොටසක් ඉන්නවා. මේවා මේවා වල ලංකාව වගේ රටක් ගත්තාම කොහොමද පුරුෂ ප්‍රධාන සමාජමය හැම වෙලාවෙම පුරුෂයා තමයි පාලන ශක්තිය තියාගෙන ඉන්නේ පුරුෂයා හිතනවා ඔක්කොම ස්ත්‍රීන් පාද පරිචාරිකාවන් කියලා ඔක්කොම කටයුතු කළ යුත්තන් කියන එක ඇවිල්ලා තියෙන සමාජයක් තමයි ආශා කර තියෙන්නේ බටහිර එහෙම එකක් නැහැ <clears throat> බටහිරේ දැන් ජොබ් එකට ඇප්ලයි කරනකොට ස්ත්‍රී පුරුෂ භාවය අහන්න තහනම් කවුරු හරි යවුවොත් නඩු දාන්න පුළුවන් එයාට අහන්න පුළුවන් සුදුසුකම් මොනවද අත්දැකීම් මොනවද කියලා ඊට පස්සේ ජොබ් එක දෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ යනව බැලුවත් ඒත් ඔය කියන වගේ මති මතාන්තර තුන ඒගොල්ලෝ ගාව ඔය පන්ති ભેදයක් තියෙනවා. ඉතින් ඒ නිසා මනුස්ස මනසේ තියෙන මේ මාන්නේ කියන චෛත්‍යකේ තියෙන තාක්කල් තාරාතිරන් නැති කරන්න බෑ. ඒක අපිට සමාජයෙන් අයින් කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඒකෙන් තමයි හිත කරදර ගන්න ගතිය අඩු කරලා මේ ලෝකේ වෙනස් කරන්න නෙවෙයි මම භාවනා කරන්නේ. මම ලාභනා කරන්නේ ලෝකයාගේ මේ කුවනා ලපනා නිජකින්චනතා කියලා ලෝකයා ලව සාදුකාර දෙව ගන්නවත් ස්තුති කර ගන්නත් නෙවෙයි. ඒක නිසා භාවනාවේදී වේරුකාණ ස්වාමීන්ගේ ශාසනාවතරණ පොතේ දීලා තියෙනවා අහසටයි සංඝයාටයි ඕන තරම් බනින්න පුළුවන්. පෑවුවත් බනිනවා වැස්සත් බනිනවා. සංඝයාටත් ඕන තරම් බනින්න පුළුවන්. ඒ උසංඝයා නමක් වෙන්න හදන මනුස්සයා දැනගන්න ඕනේ. මේ මගේ තින කිහි අනන්‍යතාවය අයින් කරලා සංඝයා වුණාට පස්සේ કોઈ සංඝයා වැරද්දක් කළොත් තමයි බග වෙන්න ඕන. ඒ අපේ කම්පැනි එකනේ. ඉතින් කම්පැනි කට්ටිය ගැන බලන්නේ බැලලා නැති දවසක් පත්‍රය ඇත්තෙම නැහැ. ඒකේ අනිත් පැත්ත බලපුවම භික්ෂුණීන් හෝ විශික්කමාන හෝ සිල්මෑණිවරු හෝ ගත්තාම ඒ වගේම අව탁සීරුවක් තියෙන බව ඒක ප්‍රසිද්ධ කාරණාවක් විය යුත්තක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒ බුදු පඬිස්සන්සේ අහනවා. ඉතින් ඒක බව Taman දන්නකම මට අපි පාට බහපව අපිට එහෙම සිව්පස්ථානිකුත් නැහැ, කරුසරුවකුත් නැහැ. ඒක ආනාපානේ භාවනා කරන්න බාධායිද කියලා අහනවා. දසනස් එහෙම භාවනාවට නම් අඩපාඩුවක් නැහැ. මම කියන්නේ ඒකම තමයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙන මහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරගෙන ප්‍රතිපදාවට මම තැන් දීලා කටට කරන දෙවිලා තමයි මිනිස්සුගේ ගෝල හැටියට සලකන්නේ කියලා තියෙන්නේ. ඒතකොට අන්න එතන අදිශීලී අපිට දොස් කියලා නෑනේ. බුදුරජාණන් කියන්නේ බුදුරජාණන්සේගේ ගෝලියෝ කියාගෙන ඉන්න කට්ටිය. ඉතින් මං කියන්නේ දැන දැන බව කරන යක්කුණ තමයි බෞද්ධයයි කියන්නේ. අනිකන් වල පව්පින් නෑ. හොඳට මතක තියාගන්න. යම් කිසි කෙනෙක් පව්පින් පිළිඅරගෙන 100 100ක් පින් කරනවා වෙනකොට පව්පින් දෙකම කරන අමනේ ඉන්න බෞද්ධයෝ කියලා නමක් තියෙනවා. අනික අංග වල පව් වෙන්නේ නැහැ. මේකේ විතරයි පව් වෙන්නේ දැන දැනත් පව් කරණයක් වුණා තමයි බෞද්ධ කියන්නේ. ගොඩාපු කට්ටියට ආර්යනාංශලා කියන කියනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන මේ මත මේවා විනාශ කරන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් ඒකේ වෙන නපුරු බලපෑම අයින් කරලා අහස වගේ නැත්නම් සංඝයා වගේ අපි ඉන්නේ බැනුම් අහන පැත්තේ. අපේ කම්පැනි එක කවුරු වැරද්දක් කරත් අපි බැනුම් අහන්න ඕන. ඔය මේ මේ පිළිග ඥානසී හාමුදුරුවෝ ඉතින් දැඩිසේ මේ කටයුතු කරපු කෙනෙක් මේ ඉතින් ආරියරත්න මහත්තයා ඒටිආටත් මහත්තයා ගිහිල්ලා කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේලා මේ ලොකු අහම්තුරුලා හිටියට පොඩි අහම්තුරු මේ හිල්පද කඩනවා අර ඊට පස්සේ මොනව කරන්නද මහත්තයා අපි ඉතින් කම්පැනි කට්ටියනේ ඉතින් කොනවා ගෙඩුවත් තියෙන ඕක කියන එක තමයි තියෙන්නේ ඉතින් මගේ වැරද්දක් තමයි ඒක ඒ වගේ බැනුම් අහන පැත්තට යන්නේ එක මට නම් නිකන් ජොලියක් එකේ තියෙනවා කොහොම ගෙරුවොත් බණිනවනේ එච්චරයි ඒක ඒක බලන්න ඕනේ මට මේ සිල් රකින්න බාධාවත්ද සද්ධාවට බාධාවත්ද මගේ සතියට බාධා ඇත්තටම කියනවනම් ඒක සතියට ලොකු ධෛර්යයක් අපේ සීලයට ලොකු ධෛර්යයක් අපේ සද්ධාවට ලොකු ධෛර්යයක් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි අතපල්ලෙන් අටිච්ච જાතියක් එහෙම නැත්නම් අවතක්සීරු ලක්විච්ච જાතියක් මුදෙන් අපි අතර දුන්නේ පාත්‍රේනේ මුදෙන් නැති ලොකු සාහනය තිනකොට කියනවා මේ බුදුහාඳුරු අපිට දීලා තියෙන මේ හිඟනකම පුදුමාකාර හිඟන ගතියක් දැන් පිටුසිඟා වඩිනවා කියලා කියන හිඟා වඩිනවා කියන එක කියලා අපිට හිතෙන්නේවත් නැහැ මිනිස්සු පාරේ දාහන දිල වඩිනවනේ වෙන හිඟන්නේකට ගන්න දුන්නාම ඵලයන් කියනවනේ මේක එහෙම නෙවෙයි අනේ තව ටිකක් ගන්න තව ටිකක් ගන්න කියලා දීලා වඳින හිඟනකමක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. ඉතින් අපි හිඟනකම ගැන කිසි කනගාටුවක් නැහැ අපි. අපිට මේ නම්බුකාර ගෙදර ආ නම්බු ගෙදර කොයි එකටද පින්න පාත යනවා පින්න පාත කරලා දුන්නේ නැහැ නේ මොනක්වත් හොඳයි දුන්නනේ හොඳයි මුද්‍රණාසේ කියලා තියෙන්නේ මේ රුක්ඛංග ප්‍රතිවත්තති අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමේදී ලැබුණොත් පින්න පාතේ හොඳයි නොලැබුණා සුන්දරයි අපිට මේ මේක දීපං කියන්න බෑනේ පිටපතේ නොලැබුණාට පස්සේ ඒක ඉතින් අච්චම්බන්තේ කිව්වනම් ස්වාමීන් වහන්සේ මේකේ ඉක්මෝල යන්න අද මුකුත් නැහැ කියලා කොච්චර සතුටක්ද කියලා බලන්න. ඒ මොකද අපේ හංගනකම නිසා. එමලත් මේ අහවල් කුලෙන් අපිට පින්නපාතේ දී යුතුයි මෙතනින් බුරියානි දෙන්න ඕන මෙතන ඉන්දියාප්පන් දෙන්න ඕන කියලා ගියොත් නොලැබුණොත් දුකක්. දැන් නෑ මේක දුන්නත් සපයි නොදුන්නත් සපයි. එසේ හංගනකම ඒ අපිට කොනහන ගතිය ගැන ශෝකනම් කියවන්න බෝධිචර්යාවතාරයේ 9 වෙනි පරිච්ඡේදය. ඒකදී කියලා තියෙනවා මේ වසුබන්ධ පහදියෝ මම දැන් මට තේරෙනවා මේ මිත්‍යා දෘෂ්ටි වල තියෙන පව් වල අකුසලේ නරක. ඉතින් මං අද ඉඳලා හිතා ගන්නවා හිතව හිතාමතා ඊට පස්සේ මම පවක් කරන්නේ ලදරද වෙලාවේ මම එළඹ වාසය කරනවා නමුත් මට සැකයි මෙම මම කරලා මම මෙතෙක් කරපු පව් වලට වන්දි ගෙවන්න මට කොච්චර ආත්ම ගණක් ඉන්න වේවිද කියලා අපි සංසාරේ ගොඩාක් තැන තැන පව් කරලා තියෙනවා නමුත් මම ඉක්මනට නිවන් දකින්න ඕන නම් මම අර වන්දී ඉක්මනට ගෙවන්න ඕනේ. මම කරවපව් වලට ඉන්සා කියලා තුන කවුරු හරි කුණු කෙලවිසි කරනවා නම් මගේ මූණට වැටේවා. කවුරු හරි බනිනවා නම් මට බනීවා. කවුරු හරි පාරතු ගාලා කුණුවිසි කරනවා නම් මගේ උඩට වැටේවා. කවුරු අස්චාන අත්තාන යෝජනාවක් කරනවා අනේ මාව ඒකට තේරේවා. ඒකල මේ වෙන්න තියෙන පව ටික සේරම මට ගෙවම් කරන්න ලැබේවා නැත්නම් මට ගොඩේන්න බෑ. එතකොට පේනවා ඒකට කියන පාපොච්චාරණය කියලා. ඒ පාපොච්චාරණය පෙන්නනවා අපි සංසාරේ කරපුවා තමයි අපිට ලැබෙන්නේ. අපිට ආසන්න හේතුවක් පේන්නේ නැහැ ඕකට. ආසන්න හේතුවනික මුල් බෑගත්ත දෙයක්. ඒක සංසාර රෝගයක්, කර්ම දෝෂයක්. දැන් කරන තියෙන්නේ අලුතෙන් කර්ම රැස් කරන්න එපා. මේකෙන් ආයෙ ද්වේෂීත් ඇති කරන්න එපා. කාගවත් දෝෂයක් ගන්න එපා. මේක මට බෙදාගත්ත පරිප්පුවක් තියෙන්නේ. දැන් කාපම් මේක වාසියට ගන්නවා. මොකද අපි දැනටමත් ප්‍රකාශිතයි. අපිට කියලා යමක් නැහැ. අපි දින දෙකක් කාලා ජීවත් වෙන જાතියක්. ඒක අවබෝධයෙන් අප ස්වාමීන් වහන්සේ මෙතන සමස්ත පිටිටම මම මේ පොත කතා කරේ. මේ එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට. දැන් මේ වැඩසටහනට සහභාගී වුණු දවසේ ඉඳලම මේ දක්වාම අපි ශ්‍රවණක් පරිසල්පන කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ දැක්කේ. ඒ අතරතුරේදී අඩපාඩු තියෙනවා දැකලා පහරට මම නේද සෝනන්ස. අපි ඒකනේ මේ එක බාලයට ඉන්නේ. එතකොට මේ මට දැනෙනවා මෙතනදී අපි එකක චරිතවල හැබැයි තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ පාර්ක චරිත තියෙනවා. බුද්ධ චරිත තියෙනවා මේ කාම දේශනාවට ඒ ආකාරයෙන් චරිත බලනකොට එක එක්කෙනාට අදාළ වෙන විදිහට මේ මම දක්ිනවා මෙතනදී වැඩසටහන ආරම්භ කරනකොට මෛත්‍රී භාවනාවක් හෝ බුද්ධානුස්සති භාවනාවක් දාලා වැඩසටහන පටන් ගන්නවනේ හරියම හොඳයි හරියම සාන්තයි වගේ කියලා. ඒක මම දකිනවා ඒක. අනිත් එක තමයි මේ අපි සියල්ල ගෙදරින් අතහැරලා ආවිල්ලා ඉන්නේ සංගාස අපේ දරුවෝ සංපූර්ණ දරුවෝ මේ ගාවර ඉතකන සියල්ලක්ම අතහැරලා ආවිල්ලා කෙනෙක්ගේ යන්නම් බදල් ලබන්න උපසත්කාර ලබන්න පරිකර ලබන්න බඩ පෝෂණය කරන්න මෙවැනි ප්‍රවෘත්ති තියෙන කියන හොඳ මනෝමට අවබෝධ වෙනවා එහෙම ඇවිල්ලා තියෙන අතරතුරදී මේ මහණින් මහසලාට මෙන්න මේ අවස්ථාවකදී මේ වගේ වැඩසටහනක් කරන අවස්ථාවකදීවත් ගිහියන් විසින් යම්කිසි වැඳුම් පුදා ගන්න චේතනාවෙන් නෙවෙයි එතන පිළිවෙලක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගිහිය කළ යුතු පුදේට පුදන්නවන අවස්ථාවක් තියෙනවා. ඒ හරියම කෙරෙන්නේ කියන අදහස මම දකිනවා. මම බොහොම සතුටු වෙනවා ඒකට. අපි ඔක්කොම යෝගාවචර. නිසන්වනේ විතරක් කියලා තියෙනවා. කිසිම වෙලාවක පැවිද්දන්ගේ වැඩිහිටිකම සලකන්න එපා. පින්න පාති වඩින්න අපි පාත්‍රශාලාවට ආවොත් ලොකු හඳුර ආවේ නැහැ කියලා පමා වෙන්න එපා. ඊගාව එකන කරන්න. මොන්නම විදියකින් තාරාතිරම් පෙන්වන්න එපා. නිකම්ම පුළුවන් නම් වැඩෙන්ට යෝගාවචර කියන නමට. ඒක හරි අමාරුයි. මේ ඒ නිසා කටින පින්කම්වත් තියන්නේ මොනම පින්කමක්වත් කරන්නේ මොකද පින්කම් කරන්නේම අඬහැරියට තමයි. පුරාජේලුට. මොකක්වත්ම කරන්නේ. පුළුවන් නම් ගංගානංගගේ වැලියටයක් කළා හිටපන්. පුළුවන් නම් මහා මේ මහා මොහොතේ වතුර බින්දුවක් වෙනවා. ඒක මොනම විදිහකින්වත් අනික් වතුර බින්දුවත් එක්ක වෙනසක් නැහැ. අපි ඒක මේ මේ බුදුහාමරෝ පනවපු විනය නීති එහෙම නැත්නම් ඒ හයරාකී කේම නැත්නම් ඕඩර් එකකට නෙවෙයි එක එකන පවර ගන්නවා එක එකන දිශාන කරනවා මොනම හේතුවක් නිසාවත් අපි දෙන්නේ වෙනසක් නැහැ ආන ඒකේනකොට පේනවා ඒක හැම පද්ධතියකම කරන්න බෑ හැම තැනකම කරලා තියෙන තාරාතිරම් වෙන් කරගෙන එක එක නා කුටි කඩාගෙන. මේක නෑ කවුරු ආවත් උඩහා දානශාලාවට ගියාම ඒ භික්ෂුන් වහන්සේලා බෙදා ගන්න මේසෙමයි උපාසකයත්වත් බෙදා ගන්න සාමාන්‍යයත්වත් බෙදා ගන්න. අනිත් ඇඟවල භික්ෂුන් කියලා වෙනම මේසයක් තියෙනවා සාමාන්‍ය කියලා වෙනම මේසයක් තියෙනවා ගියත් යන දෙන්නේ අපි කියලා තියන්නේ නැහැ. ඒ සාමාන්‍යයත්ව දැනගන්න ඕනේ මෙයා භික්ෂුවක් කියලා ආවත් පිළිගන්නන්න. එහෙම නැහැනේ තමයි බෙදාගෙන අයින් වෙන්නේ. මෙන්න මේ විදිහට ඒ ඔක්කොගෙම අපි මහායාන, ඊඥාන, අරනිකාය මේනිකාය නැතුව තවත් අඩු කරන්න පුළුවන් නම් ඔක්කොම සම කරන්න පුළුවන් නම් මම හිතන එක නිස්සාරණ වනේ පමණක්ම තියෙන වෙන කිසිම තැනක නැති ගුණයක්. ඒ ගැන මම ආඩම්බර පුළුවන් නම් ගිහිල්ලා හැම තැනකදීම ගංගානංගගේ වැලියටයක් වෙන්න බලන්න. පුළුවන් නම් මහමුදේ වතුරු බින්දුවක් වෙන්න බලන්න. මම කිසිම හේතුවක් නිසා තව කෙනෙක්ගේ වෙනසක් නැහැ. තියෙනවා නම් ඒක මගේ මාන්නේ, අවමානය හෝ අදිමානය. එහෙම සලකන සමාජයකට යනවා නම් ඒ සමාජයේ තියෙන මාන්නකාරකමට අපි සලකන එකක් තියෙන්නේ. ගියාට පස්සේ බලන්න කලයක් අස්සේ හුණගක් ගියාට පස්සේ ඒ කැලේට කරන්න තියෙන සියලු සේවාවල් කරාට හුණග ගිය ලකුණක් නැහැ. අමුදාවකට එහෙම යන්න බෑ. අමුදාව යනකොට කැලේ කපාගෙන ජරා කරගෙන යන්නේ. අපේ භාවනාව යන්න ඕන Brahmacharya යන්න ඕන කැලයක් මැදින්ගේ හුලඟක් වගේ. ලොකු ගහක් තියෙනවනම් වටෙන් දාන්න, පොඩි ගහක් තියෙනවනම් නමා ගන්න, ගලක් තියෙනවනම් වටෙන් දාන්න, ගිහිල්ලා කැලේ සුද්ධ කරාට කැලේට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ගිය පාරේ හුලඟක්වත් නැහැ. ආකාශයේ පදන් නැති කිව්වා වගේ ගිය ආකාශයේ අපි යන පාරේ හුලඟක්වත් නැහැ. කවුරුත් එකයි. බුදුචාරණ වහන්සේ දේශනා කළා තියෙනවා භාවනා කරන වෙලාවේදී මං ආවයි කියලාවත් නැගිටින්න එපා. අද බුදුහාමුදුරු එන්න ඕනේ ඔය පින්කම් පොළවල් වල කරන පිස්සු කෙලි දිහා බලනකොට ඒක එකන පිට කතා ගන්න තියෙන එක බුදුරජාණන් වහන්සේ අද අඩිය තියෙන එකක් නෑ මෙහෙට ආවොත්. කියවන්න බලංගොඩ අන්තිමයිත්‍ය හාමුදුරන්ගේ අනේ බුදු හිමිනේ නොවැඩිනු මැන කියලා ලිපියක් ලිව්වා 1956. අද මේ ආගම විසින් තමන් උසස් කරලා පිටිය උත්තම් පුදන්න කියලා මම ලොක්ක වෙන්න හදලා. පිළියුත්තම් පුදයි. ඒ පුදන්න තීන්දුව කරපු දෙය මම ඉල්ලන්නේ. ඉල්ලුවොත් ඒක තමයි විපස්සනායි කුඩුම්බේලකින් කඩලා දාන්නේ. කුඩුම්බේ ගාවිම කඩලා විසිකරනවා.